දිල්රුක්ෂි මහත්මිය ගරු ස්වාමින් වහන්සේ මම මේ ප්‍රශ්නය සම්බන්ධ කරන්නේ බුද්ධ පූජාව හා සම්බන්ධව අපි බුද්ධ පූජාවක් තිබේ තියෙනකොට ජීවමාන සංඥාවක් ඇති කරගත යුතුයද එසේ ජීවමාන සංඥාවක් ඇති කර ගැනීමේදී ගෞරවය කියන එක අපි දැන් අපි gederadi බුද්ධ පූජාව පූජා කරනකොට එහෙම ගොඩාක්ම පිරිසිදු වීමක් නැතුව උදේ වැඩට යන්න ඉස්සෙල්ලා හරි බුද්ධ පූජාව තියන්න අපි පුරුදු වෙලා ඉන්නවා. එතකොට එතනදී ජීවමාන සංඥාවක් ඇති කරගත්තොත් ස්වාමීන් වහන්සේ ටිකක් අපහසුතාවයකටපත් වෙනව නේද කියලා මට හැමතිස්සෙම හිතෙනවා. ආ ඒ නිසා ඉතින් බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහි කරලා ගුණය වෙනුවෙන් පූජාව පවත්වන්න. ඉතින් ජීවමාන සංඥාවක් ඇති කරගෙන කටයුතු කරන්න කියලා අපට ඊට ගැළපෙන්න කටයුතු කරන්න බැරි වෙනකොට කුසල් වෙනුවට පසුතැවීම අකුසල් මතුවෙන්නත් පුළුවන්. ඒ නිසා එහෙම පටලවිල්ලක් ඇති කරගන්න නැතුව අවස්ථාවෝචිතව අපි ආහාර පූජා කරනවා නම් ඒ ආහාරයෙන් කාය ශක්තිය, චිත්ත ශක්තිය, ඥාන ශක්තිය වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ කාය ශක්තියෙන්, චිත්ත ශක්තියෙන්, ඥාන ශක්තියෙන් අසීමිතයි. උන්වහන්සේගේ ඒ සියලුම කායික, මානසික ශක්තිය සහ ඥාන ශක්තිය කුරා කොහොඹ වගේ පටන් දෙව් බඹුන් දක්වා සියලු සත්වයින්ගේම යහපත වෙනුවෙනුයි උන්වහන්සේ වැය කළේ. ඒ තථාගතයන් වහන්සේටයි මම මේ ආහාර දාණය පූජා කරන්නේ. මේ කුසලය මට කායික මානසික ශක්තිය සහ ඥාන ශක්තිය අවදි කරගෙන කෙලස් ප්‍රහාණය කරන්න උපකාර වෙන්න කියලා මේ විදිහට ඒ ආහාරයෙන් සිද්ධ වෙන ප්‍රතිඵලය මොකක්ද කියලා හිතන ඒ ඔස්සේ බුදුරජාණන් වහන්සේගේ උසස් ගුණයක් සිහිපත් කරලා ඒ ගුණය මූලික කොටගෙන පූජා කරලා Tamanට හොඳ ප්‍රාර්ථනාවක් ඇති කරගන්න පුළුවන්. එතකොට බුදු ගුණයත් එක්කයි මේ කාර්ය කරන්නේ. අර ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කරනවා වගේ සංඥාවක් ඇති කරගෙන කරනකොට ඉතින් මේ බුද්ධ ගෞරවය බුද්ධ උපස්ථාන ඒ සියල්ලක් කරන්න පුළුවන් නම් එහෙම කළාට කමක් නැහැ. බැරි අවස්ථාවදී ගුණය සිහි කරගෙන ඒ කටයුතු කරන එක හොඳයි. එසේනම් ස්වාමීන් වහන්සේ අපි ප්‍රාර්ථනාවක් ඇති කරගත යුතුමද? ප්‍රාර්ථනාවක් ඇති කරගත්තොත් තමයි කුසලයේ ඉලක්කගත වෙන්නේ. එහෙම නැති වුණොත් ඒ කුසල් කුසලය Tamanට සසරේ පිහිට පිටිස පවතිනවා. නමුත් වෙනත් අකුසල් වලින් ඒ කුසලය යටපත් වෙන්නත් පුළුවන්. අපි ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා කියන්නේ කුසලය හරියට ඉලක්කගත කරනවා යම්කිසි ඵලයක් සඳහා. ඒක තෘෂ්ණා මූලිකව ඇති කරගන්නේ නැතිව විමුක්තියට උපකාර වෙන ආකාරයෙන් මේ ප්‍රාර්ථනා ඇති කරගන්න එක හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.